යම් කාරණාවක් ප්‍රකාශයටපත් කරන්න තියෙනවා. ඒ තමයි පිංගතුනි මේ සද්ධර්මයේ අද බොහෝ පිරිස් මං හිතන්නේ ලක්ෂ 10කට අධික පිරිසක් මේ සද්ධර්මය ශ්‍රවණය කරනවා. ලංකාව පුරාම එක එක තැනක නෙමෙයි එක නගරයකට සීමා වෙලා නෙමෙයි ලංකාව පුරාම. ඒ වගේම පින්වතුනි බොහෝ පිරිසක් අපෙන් ඉල්ලීම් කළා එවලා තියෙනවා. ඒ අයට මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න වරන් දෙන්න කියලා. තරුණ පිරිස්. බොහෝ උගත් හොඳට සල්ලි දින විශේෂයෙන්ම ඉතින් ඇත්තටම අපේ බණ වැඩිපුරම අහන්නේ පිට රටවල වල ඉන්න පිරිසනේ. يعني ලංකාවේ ඉඳලා ඉගෙනගෙන පිට රටකට ගිහිල්ලා ඒ පිට රට රැකී රක්ෂාවල් කරන පිරිස්. තරුණ පිරිස්. මම හිතන්නේ ඒක 10කට 20කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට ඉල්ලීම් කර කර එවනවා ඒකට අවස්ථාව උදා කරලා දෙන්න කියලා. ඒකට අවස්ථාව උදා කරන්න නම් පිංගුතුනි ඒකට අදාළ මධ්‍යස්ථානයක් තියෙනවානේ. මොකද හේතුව ඒ අතර ඉන්නවා භික්ෂුණීන් වහන්සේලා වෙන්න කැමති උත්තම කාන්තා පිරිස්. ඒ කියන්නේ පූර්ණ කාලීනව මේ දේ කරලා මේක මෙතනින් ඉවර කරන්න. ඒ කියන්නේ පින්වතුනි මනාකොට ධම්ම අවබෝධයට ඇවිදilla. සමහර කෙනෙක් මුලාවෙන් ඉන්නත් පුළුවන්. නමුත් මුලාවෙන් හරි සත්‍ය තමයි වැටහිලා තියෙන්නේ. මුලාවෙන් කියලා කිව්වේ. يعني තාම පූර්ණ අවබෝධයට ඇවිල්ලා නොවෙන්නත් පුළුවන්. නමුත් මට මෙතනට යන්න ඕනි කියලා ඉන්න ඉන්නවත් පුළුවන්. පින්වතුනි පොඩි කාලේ අපි ඉස්කෝලේ යනකොට පන්ති යන දවස් වෙනකොට සෙන්සුරාදා ඉරිදාට පුළුවන් තරම් පන්ති කට් කරන්න තමයි හැදේ. නේද? මොකද අපි කවුරුත් ඉගෙන ගන්න එහෙම ලොකු කැමැත්තක් නැහැ. ඉතින් මොකද ඉස්කෝලෙත් ඉගෙනගෙන ආයි පන්තිත් යන්නේ නැහැ. එතකොට තාත්තලා කලේ මොකද්ද? ඉනේ තියෙන බෙල්ට් එක ගලවලා දෙකක් ගහනකොට පන්තියේ. නේද? එදා තාත්තත් එක්ක කේන්ති ගිහිල්ලා ඉන්නේ නැති. නමුත් අද අපි මෙතන නෑ නේද? තාත්තලා එහෙම කලේ නැත්තම්. එහෙනම් පින්වදිනි බලෙන් හරි එතනට යන්න තියෙනවනම් හොඳයි. මොකද එතනට ගියාට පස්සේ මොකද්ද කරන්නේ? බලෙන් හරි පන්තියට යවුවහම පන්තියේ ඉන්න කෙනා මොකද කරන්නේ? ඉගෙන ගන්නවා. අන්න එහෙමයි පින්වදිනි ඔය ක්‍රමවේදේ. සකස් වෙන්නේ. බලෙන් හරි එතනට ගියා නම් ඉතින් එහෙම වෙනවා. ඉතින් කොහොම හරි පින්වතුනි ඒ උත්තම පිරිසකට දැඩි අවශ්‍යතාවයක් තියෙන ඒ සම්බන්ධව. ඒක නිසා පින්වතුනි අපි තීරණය කළා ඒ අය උදෙසා විශේෂයෙන්ම මේ භික්ෂුණීන් වහන්සේලා මේ මහාන වීමට දැඩි කැමැත්තක් දක්වන නිසා ඒ කියන්නේ ඒ කාන් උත්තම කාන්තා පිරිසක් මහාන වීමට දැඩි කැමැත්තක් දක්වන නිසා මම එහෙම කියන්න හේතුව තමයි පින්වතුනි භික්ෂූන් වහන්සේලා පැවිදි වුණොත් රුක්ෂ මූලිකව ඉන්න පුළුවන් නම් වඩා හොඳයි ආරාම විහාර කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒකට. මේ කුටිය මගේ කියලා කියා ගන්න අවශ්‍යතාවයකුත් නැහැනේ. මේ රුක්ත මූලේ හිටියා ඒක බැරනම් අනිත් රුක්ත මූලෙට ගියා ඒකටත් ඒකත් කාට හරි ඕන්න අරුම සර වේයෝටි එකට හරි ඕන්න තුබා බැඳ ගන්න එහෙනම් ඔබ ලෝක තියාගනි මං අනිකට යනවා කියලා යන්න පුළුවන් උත්තම පිරිසක් තමයි ඒ. නමුත් කාන්තාව කියන පිරිසට පිංගුතුනි එහෙම කරන්න බෑ. මොකද හේතුව ඒ අයට රැකවරණයක් අවශ්‍යයි. මොකද නැත්තම් සහ ඒ අයට යම්කිසි සනීපාරක්ෂක වැඩපිළිවෙලක් අවශ්‍යයි. තරුණ පිරිස. ඒක නිසා පින්වතුනි අපි තීරණය කළා ඒ අය උදෙසා ආරාමයක් කරවන්න. ඉතින් සමාධිගත ස්වභාවයකින් මේ ගැන විමසලා බලනකොට පින්වතුනි මේක ඉතින් විය යුතු දෙයක්. මේක විය යුතු දෙයක්. ඒ වගේම පින්වතුනි 10000කට අධික වික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ ඒ තුලින් බිහි වෙන බවක් දැක්කා. ලක්ෂ සංඛ්‍යාත මාර්ගඵලලාභී ගිහි පැවිදි. ඒ තුලින් බිහි වෙන බවක් දැක්කා. ඉතින් ඒ උදෙසා පින්විතනේ දැන් අපි මේ කටයුතු ආරම්භ කරන්නයි හදන්නේ. ඒ කටයුතු ආරම්භ කරන්න මම අපේ මහත්තුරුන්ට ලංකාවේ ඉන්න සහ මම මේ අපේ මේ මහතුරුත් එක්කත් මේ ගැන කතා කළා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න මහතුරුන්ට මම දැනුම් දුන්නා. ඒ උදෙසා බිම් කඩක් හොයන්න කියලා. අක්කර 10කට කිට්ටු බිම් කඩක් හොයන්න කියලා පුළුවන්. පින්වතුනි මේ ආරම්භ කරන්න යන දේ හැබැයි මේ කාගේවත් නම් වලින් එහෙම පටන් ගන්නේව නෙවෙයි. ධර්මයයි ඔබයි කියලා යමක් දැන් ලෝකේ තියෙනවනේ. ඒ ධර්මයයි ඔබයි තමයි හැමතැනම තියෙන්නේ. කාගේවත් නායකත්වයකින් කාගේවත් මූලිකත්වයකින් කරන දේවල් නෙමෙයි. ගුරුහරුකමක් දෙන්න පුළුවන් අපිට. ඒ හැරෙන්න නායකත්වයක් දෙන්න තැනක් එතන නැහැ. අද මේ වෙනකම් පින්වතුනි අද මේ මුළු ලංකාද්වීපේ පුරාම මේ ධර්මයේ පැතිරලා තියෙනවා. මේ ධර්මයේ දේශනා කරන්නේ කවුද කියලා ඔය කියන අයගෙන් 100ට එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මොකද ඒ තුලින් නිවන් දැකීමට රුකුලක් වෙන්නේ නැති නිසා ඒක අවශ්‍ය නැහැ. එහෙනම් මේ ආරාම විහාර කෙර වෙනකොටත් ඒවට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් දැන් මේ මහත්තුරු ඒ ඉඩම් බලනවා අපි හිතන් හිටියේ ඉතින් ලංකාව ඉඩම් හරි ලාභයි කියලා කැලේට වෙන්න. අද එක මහත්මෙක් කතා කරලා කියනවා ඉඩමක් බැලුවා කියලා අක්කරයක් ලක්ෂ 60ක්ලු. <laughs> මොකද ඉතින් අපේ මේ අර ලෑන් සේල් කරන මහත්තුරු ඉතින් මේ විවිධාකාරයේ උපමට්ටම් කරලා ඉතින් එක එක කුඹුරු ඉදනුත් නිල් වෙල්යායට මායිම්ව කියලා ආදි වශයෙන් දේවල් දාලා ඉතින් <laughs> නේද අර මා කැලේ තියෙන ඉඩනුත් <laughs> ඒ විදිහට එහෙම උස්සලා එහෙම කරන වැඩපිළිවෙලක් ඉතින් තියෙනවා. ඉතින් ඒ මහත්තුරු ඉතින් කීයක් හරි හොයාගන්න ඉබේ. මේ නේ එහෙම නිසා ඉතින් නවතින් මම කිව්වා ඉතින් ඒක එහෙම හරියන්නේ නැහැ. මොකද හේතුව පින්වතුනි මේ උත්තම පිරිස උදෙසා මේ ආරාම විහාර කරවන්න මම ඔබට මේක කියන්නේ ඔබට පුළුවන් මේවට දායක වෙන්න ඉදිරියේදී මේ සල්ලි එකතු කරන්න හිම හදනව නෙමෙයි ඉදිරියේදී ඒ කටයුතු වෙන වෙලාවට ඔබට පුළුවන් ඒවට දායක වෙන්න. මම මේක දැම්ම ඉඳලම ඔබට කියන්නේ. එතකොට ඔබට ඒවට සූදානම් වෙන්න පුළුවන්. පුළුවන් විදිහට ඒව දායක වෙන්න ඒවට. පින්වතුනි, ඒ සමාධිගත ස්වභාවයට දැක්ක දේ තමයි ශ්‍රී සද්ධර්මයේ මුළු ලංකාද්වීපයේ පුරාම ව්‍යාප්ත වෙන ලොකුම ක්‍රමවේදය ඔන්න ඔය දේ. ඒවා ඉතින් නවත්තන්නත් විවිධාකාරයෙන් මේ මේවා දේවල් එයි. නමුත් ඒ පාරමිතා බල ශක්තියක්. ඒ පාරමිතා බල ශක්තිය ක්‍රියාත්මක වෙනකොට ඒකාන්තෙම පින්වතුනි මුළු ලංකාද්වීපයේ පුරාම කසාවතින් බැබලෙනවා. තරුණ තරුණියෝ බොහෝ ප්‍රමාණයක් මාර්ගඵල අවබෝධ කරගෙන ඒක දේශනා කරනවා. ඔබ නිකමට හිතන්න පින්වතුනි ඔබ භාවනාවට වාඩි වෙනකොට ශාස්ත්‍රුන් වහන්සේ ඉරිදියෙන් ඇවිදින්න ඉස්සරහා වාඩි වෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ පැත්තෙන් වාඩි වෙනවා. මහා මොග්ගල්ලානන් වහන්සේ ඇවිල්ලා අනිත් පැත්තෙන් වාඩි වෙනවා. වාඩි වෙලා පිළිවෙලින් ඔබට දේශනා කළොත් නිකමට හිතලා බලන්න. ඔය උන්වහන්සේ ඔබගේ හිත පරීක්ෂා කර කර නෑ ඔහොම නෙමෙයි හිතන්නේ මෙහෙම හිතන්නේ. මෙහෙම එන්න මෙහෙම හිතලා බලන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට හිතාගෙන යන්න දැන්. වැරදි වැරදි. ඔහොම නෙමෙයි. දැන් මෙන්න මෙහෙම හිතන්න. ආදී වශයෙන් ඔබට අනුග්‍රහ දැක්කුවොත්. ඔබට නිවන් දකින්න බැරිද? අන්න ඒ වගේ වැඩපිළිවෙලක් පින්වතුනි මේ ස්ථානයේ සිද්ධ වෙනවා. ඒ තමයි මාර්ගඵලලාභී උතුමෝ මාර්ගඵල නොලබපු අය කෙරෙහි අනුකම්පාවෙන් ඒ අයට අනුග්‍රහ දක්වනවා. මොකද මාර්ගඵලලාභී උතුමන්ට තියෙන එකම එක කාර්යය තමයි පින්වතුනි තව කෙනෙකුට මාර්ගඵල ලබන්න උදව් කරන එක. අරහතුන් වහන්සේලා බිහි වුණා පින්වතුනි ලංකාවේ. බිහි වුණා බිහි නොවුණා නෙමෙයි. මේ ළඟදිත් අරහතුන් වහන්සේ නමක් පිරිනිවන් පෑවා. නමුත් ලෝකෙට නම් ඒව පේන්නේ නැහැ. හේතුව මහානායක තනතුරු නැති නිසා. කම්මට්ටාචාර්ය තනතුරු නැති නිසා. උන්වහන්සේලාගේ ශ්‍රී දේහය හත් දවසක් තිබුණා. මැස්සෙක් කෝන්දුරුවෙක් ලං වුණේ නැහැ. ඒ හත් දවස එම්බාම් කරලා නෙමෙයි තිබුණේ. මොකද රහතන් වහන්සේ නමගේ ශ්‍රී දේහයක් වින්ගතුනි නරක වෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේලාගේ ශ්‍රී දේහය ආදාහනය කළා. ආදාහනය කරලා ඉවර වෙනකොට පින්ගතුනි නිල් පාටින් යුක්ත ධාතුන් වහන්සේලා දිස් වුණා. ඒක තමයි ක්‍රමවේද මේ ලෝකේ තියෙන. එහෙනම් සද්ධර්මය යටපත් වෙලා නැහැ නේද? මාර්ගඵලයක් නැති වෙලා නැහැ නේද? එහෙනම් මේ හැම දෙම තියෙනවා. වීරය කරන පිරිසයි නැත්තේ. ඉතින් දැන් පින්වතුනි මේ ධර්මය අහන්න අහන්න අහන්න මේ වීරය කර පින්වතුනි අර පාරමිතා පුරාගෙන ආහු පිරිස් ඒ වෙනුවෙන් ලෝකෙට එන්න හදන පිරිස්ට මේක මේක වැදෙනවා. සමහරුන් ඍජුවම වැදෙනවා. දැන් මම අද මෙතනට ආවට පස්සේ අපේ මේ නෝනා කෙනෙක් කිව්වා ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයෙකුට මට කතා කරන්න ඕනේ කියලා. මම ඇහුවා ඇයි කියලා. මොකද සාමාන්‍යයෙන් ඉතින් කතා කරන්න උත්සාහ කරන්නේ පවුලේ මොකක් හරි එකක් ඒ කියන්නේ මේ ධර්මය අදාළ නෙමෙයි ඒ කියන්නේ දරුවට ගහපල ඒකට කොහොමද මං කියලා තියෙන්නේ ඒවට නම් මට උත්තර දෙන්න බෑ ඒවට මාත් ගාවට ගේන්න එපා හැබැයි වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ආන්න ඒකට උත්තර දෙන්න පුළුවන්. අම්මා කැමති නෑ පුතාව මහාන කරන්න. මම මොකද්ද අම්මට කියන්න ඕනේ කියලා එහෙම ඇහුවනම් ඔබ එන්න දෙයක් නෑ මං එන්නම් ඔබේ ගෙදරට. ඉතින් බලනකොට මේ මහත්මයාට ඌමනා වෙලා තියෙන්නේ මං හිතන්නේ සසුන් ගත වෙන්න. ඒක තමයි ස්වභාවය පිටින්. තේහෙනම් ආ ඒ උත්තරය මාගාවට ආවත් එකයි මම ඒ උත්තරය ගාවට යනවා පුළුවන් නම්. මේ ශ්‍රේෂ්ඨත්වයේ උදා කරලා දෙන්න. ඒ උත්මේ උදෙසා තමයි පින්වතුනි මේ ආරාමය කරවන්නේ. මේ තුලින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඒ කාන්තේම මාර්ගඵලයන් ලබනවා. ශ්‍රී ලංකාද්වීපයේ කසාවතින් බැබලෙනවා. මේක මූලික ස්ථානයේ වෙන්නේ අවුරුදු දෙකක් විතරයි. අවුරුදු දෙක දෙකේ ඉඳලා 10 විතර යනකොට පින්වතුනි ලංකාවේ විවිධාකාර තැන්වල ඒ වගේ දේවල් හට ගන්නවා. හටගෙන ඒ මාර්ගඵලලාභී උත්මයෝ අඩුම වශයෙන් අනාගාමී වුණා නම් ආන් ඒ උත්මයෝ ඒ ආරාමය තුල නැවතත් හිටින්නේ නැහැ. ඒ උත්තරමේ වෙන දිහාවකට ගිහිල්ලා චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. එතන මේ උත්තරමිය පිංගතුනි පින්ඳ පාතිකයි. යම් කිසි කෙනෙකුට ගිහිලා දානයක් උනත් පූජා කරන්න පුළුවන්. ඒත් පින්ඳ පාතයෙන් තමයි මේ පිරිස යැපෙන්නේ. පින්ඳ පාතයට වඩින උත්තරමයන්ට දානයක් පූජා කරන්න පුළුවන් ගිහිල්ලා. ඒ ඒ උත්තරම පිරිස් පින්ඳ පාතිකයි. මේ මේ මේ ඉන්න මේ කියන ආරාමේ පිරිස්. මේ ආරාමේ හදන්න තමයි මම මේ ඔබට කියන්නේ දැන්. ඒ උත්තම පිරිස පින්ඳ පාතිකයි. ඒ පින්ඳ පාතේට වඩනකොට තරුණ දරුවෙක් ඇවිදින්න බත් හැන්දක් බෙදද්දි. ඒ බත් හැන්ද අරගෙන ඒ දරුවට කියන පුතේ හොම් වාඩි වෙන්න. අපි පොඩ්ඩක් කතා කරමු. දවස් දෙකක් යනකොට ඒ දරුවා කසාවතින් සරසිලා ඉඳී. පින්වතුනි මේ මේ මේ ධර්මය අවබෝධ වෙනකොට මේ තුච්ච ගිහි ජීවිතේ ඉන්න බෑ. ඒක තමයි ස්වභාවය. අවබෝධ වෙනකල් ඉන්න පුළුවන්. අවබෝධ වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න පිංගුතුනි මේකේ තියෙන දාහේ දැනෙනවා. අවබෝධ නොවුනොත් මේ ගිහි ජීවිතේ හරි සාරයි කියලා දැනෙනවා. ඒක තමයි ක්‍රමවේද වෙන මොකුත් නෙමෙයි. ඒක නිසා අපිට ඒවට දොස් කියන්න බෑ. කවුරු හරි ගිහි ජීවිතේ රමණය කරනවා නම් ඒවට දොස් කියන්න බෑ. දොස් පවරන්න බෑ. ඒ වගේම තමයි පින්වතුනි කවුරු හරි කෙනෙක් පැවිද්දට යන්න ඉන්නවා නම් ඒකට දොස් කියන එකත් වැරදි. නේද? ඇයි ඉතින් ගිහි ජීවිතේ රමණය කරනවට දොස් කියන්නේ නැහනේ අපි. එහෙනම් පැවිද්දට යනකොටත් දොස් කියන්න බෑ එහෙනම්. එහෙනම් ඔන්න ඔය විදිහට පින්වතුනි මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් එතන ක්‍රියාත්මක වෙනවා. එතකොට එතන වහන වෙන්නා වූ මේ වික්ෂු පිරිස මේ ලෝකේ හොඳට අත්දැකපු පිරිසක්. රට රටවල් වල ගිහිල්ලා විවිධාකාරයේ රැකියාවල් කරලා මේ බොහොම මේ කවුරුත් ජීවිතේ පැරදිලා ඉන්නේ නැහැ එතනට. මගේ ගෑණි මරුණා මට ඉතින් දැන් තවදුරට ඉඳලා වැඩක් නැහැ මට මහාන වෙනවා. එහෙම ආයෙ ඉන්නේ නැහැ එතනට. ගෑණි මරලා කලකිරිලා આવොත් එහෙම අපි මොකද කරන්නේ? කවු මහත්තයෙකුට කතා කරලා කියනවා මුට තව ගෑණියෙක් හොයලා දෙන්න කියලා. ඇයි ඒ? ඒක ඇවිල්ලා තියෙන සසර කලකිරිලා නෙමෙයි ඒක ඇවිල්ලා තියෙන මොකද්ද ගෑණියෙක් මැරිච්ච හින්දා. එහෙනම් ගෑණියෙක් මැරිච්ච එකකට දෙන්න තියෙන විසඳුම මොකද්ද? තව ගෑණියෙක් හොයලා දෙන එක. හැබැයි ඒක ඇවිල්ලා කිව්වොත් එහෙම මම මෙන්න අනිත් ගෑණි මම දැන් මේ ගෑණි හිටියා මේ ගෑණිට ආදරෙන් හිටියා ඒ ගෑණි මැරුණාම මට මහ වේදනාවක් ආවා මං තව ගෑණියෙක් ගත්තත් මට ඔච්චරයිනේ කියලා කිව්වොත් එහෙම මොකද්ද කියන් තියෙන්නේ එහෙනම් වරෙන් දෙන්නම් දායාදේ මෙන්න මෙහෙම ක්‍රමවේදයක් වින්ගොතින ක්‍රියාත්මක වෙන මහා ශ්‍රේෂ්ඨ තැනක් ඒක හැබැයි එකම ෆැන්සි අයිටම් එකක්වත් එතන නැහැ විශාල ධර්මශාලාවක් හැදෙනවා හැබැයි තර අර මුදුනට කොත් ගහලා අර තට්ටු තුනකට විතර කොත් හදන එහෙම ඒව නැහැ. මොකද පින්වතුනි ඒවට ආධාර කරන්නේ නිකන් කසිපු මුදලාලිය නෙමෙයි. ඔබ වගේ පින්වතු. ඒ කියන්නේ සද්ධර්මය අවබෝධ කරගත්ත පිරිසක්. තමන් උපයා සපයාගත් ධනෙන් උතුළු කොටසක් හෝ මහ කොටසක් හෝ ඒකට වැය කරනවා. ඒකට වැය කළා තමයි පින්වතුනි ඒව හදන්නේ. එහෙනම් ඒක ආයෙත් අර අර දැන් තට්ටු තුනට කොත වගේ සෝන වගේ උඩට ගහන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි ඒ? සාරිපුත්‍රයන් වහන්සේගේ නිගමනය තමයි භාවනාවට ඉඳගත්තට පස්සේ වහින වැස්සට දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් ඒක තමයි කුටිය. ඉතින් එතනට වැඩ වාසය කරන්න යන නායක භික්ෂුන් වහන්සේලා පිරිසකුත් ඉන්නවා. ඒ උත්තමිය රුක්ෂ මූලිකව ඉඳී. හැබැයි එතන මහාන වෙන්න යන කාන්තා උදවිය හෙවත් ඒ මෙහෙණින් වහන්සේලා උදෙසා ඒ අයට අවශ්‍ය පරිදි කටයුතු සැකසෙනවා. එතකොට ඒ අය කිසිම දෙයක් ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. මොකද දායිකාව ඒ අයත් සමග ඉන්නව හැමතිස්සෙම. ඒ දායිකාවොත් එක්ක ඒ අයට ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඉතින් එහෙම තැන්. පින්වතුනි මේ ඔය ආරාමේ දැම්මට පස්සේ ඔය ආරාමේ හිස් වෙන්නේ නැහැ එක දවසක්වත්. මොකද ඒ තරම් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ අය බලාගෙන ඉන්නේ එක තැනක් කොහේ හරි. ඒ අයට ඇවිදින්න ඒ කටයුතු කරගන්න. ඊළඟට පින්වතුනි ඔබ මේ වගේ රටක ඉඳලා නිවාඩුවට යනකොට ඔබ නිවාඩුව plan කරන සති දෙකක් తాවකාලික ඔබ මහාන වෙන්න. ඔබට පුළුවන් ඒක plan කරන්න. මේ ඉස්සරහට ඔබට කරන්න පුළුවන් දේවල් මම මේ කියන්නේ. ඒ වගේ ඒ වගේ තැනකට ඔබ ගිහිල්ලා හති දෙකක් මහාන වෙලා ඉන්න. කාන්තාවන්ට නම් පුළුවන් සිල් මාතාවක් වෙලා ඉන්න. කොණ්ඩේ කපන්න දෙයක් නැහැ. ඊට පස්සේ ආවට පස්සේ ගියා ස්ටයිල් එකට කොණ්ඩේ ගැපුවයි කියලා. ඉතින් සිල් මාතාවක් වෙලා සති දෙකක්. එතන ඉන්න උත්තම පිරිසකෙන් ගුරුහරුකම් අරගෙන තමන්ගේ භව ගමන කෙලවර කරගන්න පුළුවන්. ආන් ඒ උදෙසා පිංගුතුනි මේ දේවල් නිර්මාණය වෙනවා. නිර්මාණය වෙන්න ඉතින් ඒ පිරිස් ඒකට සුදුසු බිමක් හොයනවා දැන්. ඉතින් ඒක හොයන්නේ පිංගුතුනි ඉතින් කොළඹ නගර මැද්දේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ දැන් මේක ගාල්ල මාතර හම්බන්තොට ඔය ඔය තැන්වල දාන එක සුදුසු නෑ දැම්ම. ඒකට හේතුව තමයි මේ ධර්මයේ වැඩි හරියක් ප්‍රයෝජනෙට අරගෙන තියෙන්නේ කොළඹවට පිරිස. කොළඹවට කියන්නේ කොළඹ ඉඳලා මීටර 100ක්. ඒ කියන්නේ නුවරත් කොළඹත් අතර වගේ ඒරියා එකක් මම මේ කියන්නේ. කොළඹ ඉඳලා මීටර 100ක රේඩියස් එකකට සර්කල් එකක් ඇන්දෝ. වෘතයක් ඇන්දොත් අන්න ඒක වටේ. ඉතින් අපේ මේ මහත්තුරු කියන ඔය අගලවත්ත ආදි වශයෙන් ඔය හොරණ පැත්තේ ඔය තියෙනවා කියලා. ඉතින් ඉතින් ඒක නිසා අපි මේ පුද්ගලයන්ට කිව්වා ඒව බලන්න කියලා. ඉතින් ඒ අය ඒවා විමසලා බලනවා. ඉතින් විශේෂයෙන්ම මේ මේ වෙනුවෙන් කැප වෙලා ඉන්න දායක මහත්තුරු පිරිසක් ඉන්නෝ. ඔයාට ධර්මයයි ඔබයි අපි ඔබ විසින් ඔය මේ දායාද කරන ත්‍රිවිධක පූජාවන් මේ සිද්ධ කරන මේ මහත්තුරු මේ වෙනුවෙන් කැප කැප වෙලා ඒ අය අරගෙන තියෙනවා තීරණයක්. එහෙම එහෙම අවස්ථාවක් උදා වුණොත් ඒ උත්තමයන්ට ඒ අය උපස්ථාන කරනවා. ඒක නිසා ඒ අය උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ ගමට නුදුරෙන් ඒ කටයුත්ත කරන්න. ඒ කියන්නේ හොරණ කියන නගරය ප්‍රධාන නගරය වටේ ඉඳලා මීටර් 50ක් ඇතුළට කොහෙන් හරි තැනක් මේක හොයන්න කියලා. දේවී උත්තමයන්ගේ අදහසක් ඒක. මොකද ඒ අය එතකොට නිරන්තරයෙන් ඒ ස්ථානවලට ගිහිල්ලා ඒව හොයලා බලලා කටයුතු කරන්න පුළුවන්. මොකද ස්වාමින් වහන්සේලා එක්කෙනෙක්වත් ඒව හොයන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා හොයන්නේ එකම එක දෙයයි පින්ඳ පාතේ විතරයි. ඒ වගේම වෛද්‍යවරියක් සහ ඒ තවත් පිරිසක් ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ වේ භික්ෂූන් වහන්සේලාට හෝ භික්ෂුණීන් වහන්සේලාට යම්කිසි අවශ්‍යතාවයක් වුණොත් ඒ අය ඒ මොහොතේ මේ ස්ථාන වලට ළඟා වෙලා ඒවට අදාළ කටයුතු කරනවා කියලා. ඒක තමයි පින්වතුනි. ඉතින් මේ මේ වගේ දේවල් බිහි වෙනකොට අනිත් පිරිස් වලට ඉන්න බෑ මේ ලෝකෙට එක එක කර්තව්‍යයන් කරන්න ආපු පිරිස් ඉන්නවා. ඒ අය ඇවිදින්න පින්වතුනි. ඒ දේවල් සංවිධානය කරන ඔක්කොම. ඊළඟට දෙවි දේවතාවෝ මේවට ආශිර්වාද කරගෙන බලන් ඉන්නවා. දැම්මම ඇවිල්ලා එහෙම ස්ථාන තියෙනවා නම් ඒ ස්ථාන ගත්තට පස්සේ දැම්මම ඇවිදින්න ඒ ගස්වල අරක් ගන්නවා. මොකද පිංගුදනේ මේ උත්තරමයන්ගෙන් විහිදෙන ඒ ශාන්තිය අපමණයි අප්‍රමාණයි. මේ ශාන්තිය විඳගෙන ඉන්න දෙවිවරු හරි කැමති. ඉතින් එහෙම ක්‍රමවේදයක් හැදෙනවා. කාටවත් කාගෙන්වත් කරදරයක් නැහැ. ඒ වික්ෂු පිරිස පිංගුතනේ කවදාක්වත් පාන්සු ගූල වලට වඩින්නේ නැහැ. ඒ වික්ෂු පිරිස කවදාක්වත් මංගල්‍යයන්ට වඩින්නේ නැහැ. ඒ වික්ෂු පිරිස කවදාක්වත් වන්දි වට්ටකම් කරන්නේ නැහැ. දානයක් ගෙනත් දුන්නාම අහවල් නම කී කී ඒවා කරන්නේ නැහැ. මැරිච්ච කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනාට පුණ්‍ය අනුමෝදනාවක් කරයි. එච්චර තමයි ඒ අයගෙන් වෙන්නේ. පිරිත් වලට වඩින්නේ එහෙම ඒවා නැහැ. ඒවල් වල දාහන වලට වඩින්නේ එහෙම ඒවා නැහැ. මොකද පින්වතුනි උන්වහන්සේලාට තියෙන එකම එක කාර්යය ඒ කාර්යය තමයි නිවන් දකින්න එක. සාස්ත්‍රුන් වහන්සේ කළ නිසා සමහර විට යම් කෙනෙක් දානයකට ආරාධනා කළොත් පින්ඳ ඒ කියන්නේ උන්වහන්සේලා පාගමනින් මේ දානයේ තියෙන අවස්ථාවට වඩි. සාස්ත්‍රුන් වහන්සේ වඩිනවනේ එහෙම. මහා භික්ෂු පිරිසක් පිරිවලාගෙන 500ක් භික්ෂු පිරිස පිරිවලාගෙන සාස්ත්‍රුන් වහන්සේ දාන්නට වඩින එහෙම අවස්ථාවල් තිබිලා තියෙනවා. ඉතින් එහෙම ඒවා ඉස්සරහට වෙන්න ඉඩ තියෙනවා. නමුත් පින්ගදෙනේ කාගේවත් වන්දි බට්ටකම් කරන එහෙම වැඩ පිළිවෙලක් නැහැ. ඉතින් උන්වහන්සේලාගේ තියෙන එකම පරමාර්ථය තමයි මොකද හේතුව පින්ගදෙනේ උන්වහන්සේලා මේ පැවිදි වෙලා තියෙන්නේ නැසි තැනක ඉඳලවත් පැරදිලාවත් නෙමෙයි. බොහෝ සල්ලියක් තිබිලා ඒවැ ඇති හරයක් නැති නිසා. මේ හරසුන් ලෝකේ මොනවට හර හොයන්නද? නිකන් දුක් විඳිනවා විතරයිනේ කියන හැඟීමට ඇවිදින්න. දැන් අද මේ දේශනාව ගොඩක් දුරට ඕවට මූලික වෙලා තියෙයි. මොකද අපි මේ අනාගාමිත්වය ගැන මේ දවස්වල කතා කරන්නේ. ඉතින් එතකොට පිංගුතුනි ඔබට මේවා තේරුම් යයි මම මේ මොනවද කියන්නේ කියලා. ඉතින් ඒවා මේ යම් තාක් දුරකට අවබෝධ වෙච්ච පිරිස ඉතින් ඒවට දැන් සූදානම්ම ඉන්නවා. ඉතින් ඒ අයට ඒ අයව සූදානම් කරන්න කලින් පිංගුතුනි ඒ අය උදෙසා ඒ සනීපාරක්ෂක කටයුතු අපි සංවිධානය කරන්න ඕනේ. ඉතින් ඒක නිසා පිංගුතුනි ඉතින් මම අපේ පිරිසගෙන් ඒ ඉල්ලීම කළා. ඉතින් ඒ ඒ ඒ බීම් කඩ හම් වුණාට පස්සේ අපි ඒව මිලදී ගන්න සූදානම් කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. මම අදිස්ථාන කළා තියෙනවා. මං හිතනවා ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. මා සතු සියලුම ධනෙ. ඒ වෙනුවෙන් පූජා කරා. ලක්ෂ 80ක විතර ප්‍රමාණයක් හෝ කෝටියක විතර ප්‍රමාණයක් මම ඒකට පූජා කරන්න සූදානමේ තමයි ඉන්නේ. මොකද පින්වතුනි මේ සී සම්බුද්ධ ශාසනය බබලන තැන. මම මෙහෙම කියන්නේ මම දෙයක් ඔබට කියන්නේ නැහැ පින්වතුනි මම කරන්නේ නැතුව. හැම දෙයක්ම එහෙමයි. මම දෙයක් ඔබට කියන්නේ නැහැ මම කරන්නේ නැතු. ඒකයි මම ඔබට කිව්වේ. මම දෙන මුදල් ගැන හැබැයි හිතන්න එපා. ඔබට පුළුවන් ප්‍රමාණයක් ඔබ ලෑස්ති කරගන්න. ඒව account දැන් අපි මේ මහත්තුරු අහලා එවනවා. දැන් මේ මේ චුට්ටක් යන්තම් මේ අපි කතා වෙනකොට ඒවා කනින් කනට ගිහිල්ලා ආහා එවනවා කොහොමද ඒක කරන්නේ කොහොමද ඒක කරන්නේ කින්ද මන්ද කියලා. ඒවා කරන වෙලාවට ඔබව දැනුවත් කරන්න. ඒවට සූදානම්ම ඉන්න. එච්චරයි. මොකද මම මේක කියන්න හේතුව තමයි පින්වතුනි ඒ වගේ අවස්ථාවක් මට සම්බන්ධ වෙන්න නොලැබුණ එක මහා අභාග්‍යයක් කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට දවසක. අන්න ඒක නිසා තමයි පින්වතුනි මම මේක ඔබට කියන්න කියන්නේ මේ විදිහට. මොකද ඔබ ඒකට වියදම් කළා හෝ නැත. ඒක කෙරෙනවා. එහෙම තමයි මෙච්චර කල් මේ දේවල් සිද්ධ වුනේ. මොකද සමස්ත දේව මණ්ඩලයක් මේකට සම්බන්ධයි. මොකද ඒ අයගේ අනුදැනුම ඇතුව තමයි පින්වතුනි මේ දේවල් සිද්ධ වෙන්නේ. අනුදැනුම කියන්නේ ඒ අයගේ අවවාද අනුශාසනා නෙමෙයි. ඒ අය දැනගෙන තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කාර්යතාවය සිද්ධ කරන්න අපි ඒ කටයුතු කරනවා. මාස 4ක් වගේ කාලයක් ඇතුළත පින්විතනේ මේ කටයුතු සිද්ධ වෙනවා. මේ මාස 4ක් වගේ කාලයක් ඇතුළත ඒ උත්මයෝ පැවිදි වෙයි. ඒ ස්ථානවල ගිහිල්ලා. ඒ පැවිදි වෙලා ඒ උත්මයන්ගේ කාර්යයන් කරගෙන යයි. ඉතින් මගේ අදිස්ථානයේ තියෙන්නේ. මගේ කියන්නේ මේ අපේ අදිස්ථානයේ දැන් තියෙන්නේ. ඒ උත්මයන්ට පැවිදි වීම උදෙසා ඒ කරුණු කාරණා සකස් කරලා දෙන එක. ඔබගේ අවසානයත් එතන තමයි. මේක ඔබට තේරුණොත්. කවදා හරි ඔබ මේ කට්ටි දාගත්තොත් හරි තැනට ඔබත් එතන තමයි. මම මේ කියන දෙයට හේතුවක් තියෙනවා. මම ඔබට හේතුව පෙන්වන්නම්. පින්වතුනි මේ අපි මේ යන ජීවිතේ අවස්ථා දෙකක් තියෙනවා. එක අවස්ථාවක් තියෙනවා පල්ලෙහැයින් පිංගතුනි මේ අතහැරීම් සම්බන්ධ අවස්ථාවක්. එක අවස්ථාවක් තියෙනවා පල්ලෙහැයින්. අතාරින්න. මෙතනදී අත ඇරියේ නැත්තම් ඊළඟ තැනදී අතාරින්න වෙනවා. ඔබට. ඒ අතාරින්න වෙන තැන මොකද්ද? මරණය. හැබැයි මරණයේදී අත අරිනව නෙමෙයි ඔබ. මොකද්ද? අත අරින්න වෙනවා. අත අරින්න වෙනවා කියලා කියන්නේ ඔබ අල්ලගෙන ඉන්නේ. හැබැයි අල්ලගෙන හිටියට ඔබව එතනින් එළියට වීසි වෙනවා. වීසි වුණාට තණ්හාව නැමැති බන්ධනෙන් මේක බැඳිලා රබර් පටියෙන්. එළියට වීසි වෙලා ගියාට ගිය තරම් ඊටත් වඩා වේගෙන් ආපහු බොස් ගාලා එනවා මෙතනට. ඒ ඉන්නේ මල පෙරේතය වෙලා. අරව රකින්න. අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් මම මේ කියන්නේ. කවුරු හරි මැරුණාට පස්සේ අහනවා මගේ. අහවලා මැරුණා. කොහේ වගේ ඇතිද? සමහර පිරිස් අහනවා. සමහර පිරිස් කියන්නේ මම මේ හැමෝටම කියන්න යන්නේ නැහැ. ඔය ඉතින් ගෙවල් ළඟ පල්ලෙහා කවුරු හරි කෙනෙක් නැති වුණොත් ඉතින් අහනවා. අපේ අම්මගේ විනෝදාංශයක් ඒක. ඒ තුල බය වෙනවා නම් හරි. ඉතින් බලලා කියනවා. අන්න අහවල් තැන ඉන්නවා. තව සමහරු නැහැ. හොයාගන්නවත් නැහැ. ඒ නැත්තේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නෙමෙයි. යට ගිහිල්ලා. ඇයි නැත්තේ? එච්චර තියුණු සමාධියක් නෑ මට. මුගලන් මහරහතන් වහන්සේ බැලුවා නම් පේයි සමහර විට. සාරිපුත්‍රයන් වහන්සේ බැලුවා නම් පේයි. නැත්තම් මහරහත් උත්තමේ බැලුවොත් පේයි. ඉන්න තැන සමහර විට ඒත්. සාස්ත්‍රුන් වහන්සේ බැලුවොත් ඒකාන්තයෙන්ම පේයි කොහෙද ඉන්නේ කියලා. දුක් විඳින ප්‍රේතයින්ව පේනවා. පෙරේතයෝ වෙලා ඒ කටයුතු කරගන්නේ හැටි යන වේනවා ඉතින්. ඉතින් කියන ඕන්න අහවල් තැන අහවල් විදිහට ඉන්නවා කියලා. එතකොට කියනවා හානේ අන්තිම කාලේ එහෙම නෙන්නම් හිටියේ. මේක තමයි ක්‍රමවේදය. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අතාරින්න ඕනේ තැනදී අතහැරලා නැතුව අතාරින්න වෙලා අතහරින්න උනාට අල්ලගෙන තමයි අතහැරියේ. මොකද අතහරින්න උනානේ. එහෙනම් පින්වතුනි අවුරුදු 16 දී අතහරින එක හොඳ නැද්ද අවුරුදු 20 වෙනකන් ඉන්නේ නැතුව? ඔය අතරේදී මලොත් මොකද වෙන්නේ? පෙරේතයා තමයි ආයි කතා දෙකක් නෑ. පෙරේතයා කියන එක හොඳයි. මේ අද මේ ලෝකේ යන හැටි. දිව්‍ය ලෝකේ යන්න හිතන්න එපා. මොකද හේතුව පින්විතුනි දිව්‍ය ලෝකේ යාමේ සම්භාවිතාව කෝටියකට එකක් විතර තියෙන්නේ. එතනක් නැති තරම්. මිනිස්සු කියනවා පින් කරනවා කියලා. තව කට්ටියක් චුතිසිත සුද්ධ කරන්න හදනවා. අන්තිමට එන හිත කොහොම හරි මට ඕන එක හදා ගන්න හදන්නේ. හිත ඒක ඒකේ මුලාව. හිතාගෙන ඉන්නේ හිත Tamanට ඕන විදිහට හැදෙනවා කියලා. ඉතින් හිත Tamanට ඕන විදිහට හැදෙනවා නම් බුදු වෙනව නෑ බුදු කෙනෙක්. නේද? හිත Tamanට ඕන විදිහට හදන්න පුළුවන් නම් හිත කියන්නේ පිංගුතුනි සංකතයි පටිච්ච සමුප්පන්නේ. Tamanට ඕන විදිහට හැදෙන්නේ නෑ ඒවා. ඒවත් හේතුන්ගෙන් හැදෙන්නේ. හේතුවක් සකස් වුණා නම් ඒකට අදාළ හිතක් හැදෙනවා. අනිත් එක චුතිසිත කියලා කියන්නේ මේ අපේ එක හිතන එක හිතක් තමයි. අපිටනේ අපේ එක හිතක් මට එක හිතක් වෙන් කරලා පෙන්වන්න පුළුවන්. කාටරි පුළුවන්ද එහෙම? ආ ඔන්න මට දැන් මේ හිත හිතුණා කියලා කියන්න පුළුවන්ද? එහෙම හිතන්න පුළුවන්ද හිතක් ගන්න. බෑ එහෙනම් චුතිසිත කොහොමද කරේ? එන ඒකට වෙනම අභ්‍යාස කරවන්න වෙන ඔය කියන හාමුදුරුවන්ට කියන්න දෙන්න වෙන වෙනම අභ්‍යාස වශයෙන් මොකක්ද හිතක් වෙන් කළ දකින්න හැටි. බුදු වෙන්න එපා ඒක කරා. එහෙනම් පින්වතුනි එක්ක මෙතනදී අතහැරෙන්න ඕනේ. එහෙම නැත්නම් පෙරේතය වෙලා අතහැරින්න වෙනවා. ඉතින් මම ඔබට කියන්නේ පින්වතුනි මේ දක්වා ඔබට අතහැර ගන්න බැරි නම් එහෙම නැත්නම් දැන් සමහර සමහර පිරිස් කියන්න පුළුවන් දරුවෝ නන්නත්තර වෙනවනේ අපි දැන් ওই ගමනේ යන්න ගියොත් එහෙම. ඔය ගමන කියන්නේ මම මහාන වුණොත් අර ආදිවාසී මේක අතහැරලා ගියොත් එහෙම. එහෙනම් මම ඔබට කියන්නේ ඔබට එහෙම වෙනවනම් අඩුම තරමේ දරුවන්ව අතහැරලා දරුවන්ව සලකන්න. හේතුව මොකද? ඔබට අතාරින්න වෙන එකක් නැද්ද ඔය අතරමැදි? වාහනේ ගහපුණොත් එහෙම මොකද වෙන්නේ? අතාරින්න වෙනව නේද ඒ වෙලාවට? අතෑරෙන්න වෙනව උනාට පිංගුතුනි තණ්හාවෙන් බැඳිලානේ අතෑරෙන්නේ. බලෙන් අතෑරෙන්නේ. නමුත් තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ. ඒක නිසා මල පෙරේත වෙලා දරුව ගාවට එනවම තමයි. මල පෙරේතයා වුණොත් ආයි පිංගතුනි ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. අද අම්මල ඉන්නවා පින්වතුනි ඔබට ඉඩම් කඩම් ලියලා දෙනවා. හැබැයි අයිතිය දෙන්නේ නැහැ නේද? ඉඩම් කඩම් ඔක්කොම දීලා ඉවරයි. ඒ අම්මගේ ඉඩමේ ඒ ගෙදර තමයි ඔබ ඉන්නේ දැන් පදිංචි වෙලා එහෙමත් පුළුවන්. හැබැයි අම්මා තාම කතා කරන්නේ දීපු ඉඩම ගැන නේද? උඹලා ඔහොම කරන්න එපා බං අපි මහන්සියලා හම්බ කරගත්ත ඒවා බලපන් අර හොරු කඩාගෙන යනවා පොල්. හ්ම් එහෙනම් තාම ඉඩම දීලා නැහැ. ඒ කියන්නේ අයිතිය පවරලා නැහැ. නීතියෙන් දීලා තියෙන උඹලා ඊට අහල්ලා කියලා. ඔය ඉඩම දෙන්නේ නැහැ පින්වතුනි. අයිතිය ඔය ලියලා දුන්නට ඔය ඉඩමේ අයිතිය දෙන්නේ නැහැ. අයිතිය දෙන්නේ නැහැ කල්ප කාලාන්තරයක් යනකම්. ඉඩම් වෙන්දේසි කරලා කෑලි වලට කඩලා ගෙවල් එක 30ක් විතර හදපු තැන් තියෙනවා. හැම ගෙදරකම යනවා මල පෙරේතයයි මල පෙරේතී. මට ඒක ගුරුනාංශ කෙනෙක් කිව්වා. ගෙවල් 15ක් තියෙන තැනක තොইলයක් කරලාලු ගෙවල් 15ෙම තොইল කරන්න උනාලු උන් දෙන්න වල්ලන්න. එකම එකම දවසේ. ඒ තරම් බලගත් විදිහට බැඳිලා ඇවිදිලා තියෙනවා. ගෙවලියෝ දෙන්නේ. මැරිලා මං හිතන්නේ අවුරුදු 100කටත් කලින් තමයි මැරිලා තියෙන්නේ. නමුත් දැන් මොකද ඊට පස්සේ ඒ પરම්පරාවේ එකෙක් ඔහරි ඕක විකුණලා. ඒ විකුණලා දැන් වෙන්දේසි කරලා ඒකේ ඉඩම් ගෙවල් හදලා මිනිස්සු එකෙකුටවත් වගතුවක් නැහැ. හදපු. ඇයි? අනේ මං හම්බ කරගත්ත ඒවා මේ කාල කන්‍යා දුන්නානේ. ඕක තමයි ඇවිල්ලා කෙල්ල හලහල කියන්නේ. අපි කොච්චර දුක් විඳලාද මේවා හම්බ කළේ නේද? පෙරේතයයි පෙරේතී කතා වෙනවා. හූල්ලනවා. හූල්ල හූල්ල ඉන්නකොට පින්වතුනි වගතුවක් නැහැ. පෙරේතෙක් හූල්ලනකොට වගතුවක් නැහැ ගෙදරකට. ඒක තමයි ස්වභාවය. එහෙනම් පින්වතුනි හොඳට මතක තියාගන්න මෙතනදී අතෑරිය නැත්නම් ඊළඟ තැරදී ඔබට අතාරින්න වෙනවා. ඕක තමයි භයානකම. ඒක නිසා පින්වතුනි මෙතනදී අතාරින එක හොඳයි. මෙතනට වෙනකන් ඉන්නේ නැතුව. එහෙම අතහැරලෙන උත්තරම පිරිස පුදන්න තමයි පින්වතුනි අපි අතාරින්නේ. ඒක නිසා තමයි මම ඔබට ප්‍රතිඥාවක් දුන්නේ. ඒ ඒ ඔය කියන ආරාමයේ හැදීම උදෙසා. මා සතු සියලුම ධනෙ මම පූජා කරනවා. ඔබට පුළුවන් දෙයක් ඔබත් කරන්න. මම ඔබට මේ දේ කියන්නේ. නැත්තම් ඔබ දවසක කම්පා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට වැලි කැටයකින්වත් දායක වෙන්න බැරි වුණා කියලා. කවදා හරි ඔබ තමයි පිංගුතුනි ඒ තැන්වල මාර්ගඵල ලබන්නේ. නැවිදිල්ල. මම මේ ඔබ කියලා කියන්නේ මේ ඉස්සරහින් ඉන්න පිරිස විතරක් නෙමෙයි. මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැන කියන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. ඒකයි මම කිව්වේ පින්වතුනි අවුරුදු 16 දී අත්හරින්න තියෙනවනම් බලෙන් හරි. කණෙන් ඇදගෙන ගිහිල්ලා රැකපිය සිල් මෙතන ඉඳගෙන කියලා හරි කියනවනම්. ඒකත් හොඳයි. හැබැයි ශ්‍රේෂ්ඨ උත්මයෝ ගාව ඉන්න ඕනේ. නැත්තම් එහෙම වෙන්නේ මොකක්ද? කාලකන්ණියෙක් තමයි ලෝකෙට බිහි වෙන්නේ. ශ්‍රේෂ්ඨ උතුමෙක් ගාව හිටියොත් අපේ මහත්තයෙක් දවසක් මට කියනවා. ඔය පොඩි අයව මහාන කරගන්න එක. තුල මේ ශාසනයට සෙතක් වෙනවද? මං කිව්වා ඔව් වෙනවා. එහෙම වෙලා නැහනේ. වෙලා නැත්තේමත් නැහැ. වෙලා තියෙන තැනුත් සුළු ප්‍රමාණයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කෙනාගේ නෙමෙයි. ප්‍රශ්නේ තුනේ කොහේද මහාන උනේ කියන එකේ. අන්න ඒකයි වැදගත්. රාහුල පුංචි කුමාරයා ව ගිහිල්ලා මහාන කලේ කාගාවද? සාරිපුත්‍රයන් වහන්සේ ගාව. සාරිපුත්‍රයන් වහන්සේ තමයි උපාධ්‍යයන් වහන්සේ ගුරුවරයා. එහෙනම් අය වරදීද? නිකන් හිතලා බලන්න. එහෙනම් වරදීද? හත් අවුරුදු හත් අවුරුදු කුමාරයෙක් වුණත් වරදීද? එහෙනම් පින්වතුනි මේ වයසේ ප්‍රශ්නයක් නැහැ. ඇසුරට වැටිලා ඉන්නේ උත්මයෙක් නා. ඉතින් අර වගේ තැනක පින්වතුනි උත්ම නොවන පිරිසක් ඉන්න විදිහක් නැහැ. ඒ වගේ තැන්වල පින්වතුනි ඔය <clears throat> විනය නීති වල වැදගත්කමක් නැහැ. ඇයි විනය නීති නීති දාලක් රකින්න ඕන පිරිසක් නෙමෙයි එතන ඉන්නේ. අර බුද්ධ කාලේ තිබිච්ච ජේතවනාරාමේ තමයි පින්වතුනි හදන්නේ අපි. ජේතවනාරාමේ. ඒකෙන් වෙච්ච සේවාව තමයි පින්වතුනි වෙන්නේ. ඒකෙන් යම් සේවාවක් වුණා නම් අන්න ඒක තමයි වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් පින්වතුනි ඔබට කටයුතු කරන්න පුළුවන්. සත් අවුරුදු සාමණේරයන් වහන්සේලාගේ ඉඳලා අවුරුදු 60 70 වෙනකන් ඉන්න උත්තම පිරිසක් ඒ ස්ථානවල ඉඳී. ඉඳගෙන තමන්ගේ කාර්යභාරයන් මේ විදිහට කරයි. ඒ වගේම පින්වතුනි මම ඔබගේ මේ වෙලාව ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ ආරාමයේ පින්වතුනි මාස 4ක් ඇතුළත හදනවා අපි. මේ උත්තරීතර පැවිද්ද ලබන්න කැමැත්තෙන් කවුරු හරි ඉන්නවනම් මේ දක්වා අපිට දැනුම් නොදිච්ච ආන් ඒ උත්තම පිරිසට පුළුවන් මේ අපේ මහත්තුරුන්ට ඒ ගැන දැනුම් දෙන්න. මේ අපේ මහත්තුරුන්ට මේ ගැන දැනුම් දෙන්න. පින්වතුනි කිසිම කෙනෙක් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ එතනට ගිහිල්ලා. කිසිම කෙනෙක්ව අසරණ වෙන්නේ නැහැ එතනට ගිහිල්ලා කිසිම දෙයකින්. මොකද මේ සද්ධර්මය අවබෝධ කරගත්ත උත්තම පිරිසක් ඒකට සූදානම් ඉන්නවා. ඒ අයට අවවාද අනුශාසනා කරන්න. තනියෙන් ගිහිල්ලා ඉන්න හැම එකක් එහෙම එකක් නැහැ. ගුරුවරයෙක් එතන ඉඳී. ගුරුවරයෙක් කියලා කියන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් එතන ඉඳී. ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේනේ. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් එතන ඉඳී. ඒ කටයුතු ඔබට කරලා දෙන්න. ඔබ ඒ අන දවස වෙනකොට. ඒක නිසා මේක ඇහෙනවානේ කවුරු හරි ඉන්නවනම් හෝ ඉදිරියේදී කවුරු හරි අහනවනම් හෝ ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ඒ කාර්යය කරලා ඒක උදා කරගන්න. ඒ වගේම තව කාට හරි හිතෙනවනම් තව අවුරුද්දකින් මම මේ ගමන යනවා කියලා පරිස්සමෙන් ඉන්නේ අවුරුද්දේ. දැන් අතාරින්න නැතුව තව අවුරුද්දකින් අතාරින්න ගියොත්. එහෙම නැත්නම් දරුවෙක් ඉන්නවා මට. ඒ දරුවා නිසා මට යන්න වෙන්නේ නැහැ. එහෙම ඉන්නව පිරිස්. ඉත කරන්න දෙයක් නැහැ. ඒක තමයි බැඳීම. මම ඒවට දොස් කියන්නේ නැහැ. මම මේ කතා කරන්නේත් ඒවට දොස් කියන්නේ නෙමෙයි. දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්මෙකුයි තාත්තෙකුයිත් ඉන්නවා. මොන කරුමෙට මේව හදාගත්තද කියලා හිතෙනවා මේ පිරිසට. මම ඒක දන්නවා. ඒ තරම් ධර්මාවබෝධයක ඉන්නේ. කවුරු හරි දරුවෝ තුන් දෙනා බාර ගන්නවා නම් හදාගන්න එතන යන යන යන මට්ටමේ ඉන්න පිරිසක් ඉන්නවා. මොකද පිංගුතුනේ සුදුසු කාලෙදී තමයි මේ දේ නිර්මාණය වෙන්නේ. සුදුසු කාලයේදී. ඒ කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා පිංගුතුනේ ඔබට පුළුවන් ඒකට අදාළව කටයුතු කරන්න. ඒක නිසා කවුරු හරි කෙනෙකුට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මම ඔබට අප වෙනවා. ඔබව අතරමං වෙන්නේ නැහැ කියලා. මොකද එතන ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඔබගේ මාර්ගඵලයන් උදෙසා ඔබට ඒකාන්තයෙන්ම උදව් කරනවා. ඒක ඒකාන්තයි. මොකද ඒ අයගේ පාරමිතා බලයක් ඒක. ඒ අය මේ ලෝකෙට ආවේ ඒ අයට විතරක් නිවන් දැකලා මේක කෙලවර කරගන්න නෙමෙයි. ඒ අය ලෝකෙට ආවේ පිංගුතුනි. ඒ අයත් නිවන් දැකලා ලක්ෂ සංඛ්‍යාත ජනකායකට මේක දෙන්න. මේ නිවන් මඟ දෙන්න. සාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය උරුම කරන්න. ඉතින් ඒක නිසා ඒ අය ඒ කාන්තෙන්ම ඔබට ඒ කටයුතු සිද්ධ කරලා දෙයි. ඉතින් එහෙනම් එහෙම අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් බොහෝම ගෞරවයෙන් ඉල්ලනවා අපි. මොකද ඔබ හරි උත්තමයි. මහා ශ්‍රේෂ්ඨයි. ඔබට මේ තුට්ටු දෙකේ ගිහියෝ නෙමේ ආචාර කරන්නේ. දිව්‍ය බ්‍රහ්මයෝ. දෙවිවරු මහා බ්‍රහ්ම පිරිස් ඔබට নমස්කාර කරන ඔබට හිතන වාරයක් ගානේ ගැන. ආන්නේ පිරිස් ඔබට নমස්කාර කරයි. ඒ වගේම කාන්තා පාර්ශවයේ මේක තදින් හිතට ගන්න. කැලණි විහාරේ හිඟා කන කහසිවුරු දාගත්ත පිරිසුත් ඔබ දැකලා ඇති. කහපාට ඇඳුමක් ඇඳගෙන හිඟා කනවා. අනුරාධපුරෙත් එහෙම සමහර දැකලා ඇති. ඒ අය භික්ෂුණීන් වහන්සේලා නෙමෙයි. ඒ අය හිඟන්නෝ. භික්ෂුණීන් වහන්සේලා කියලා කියන්නේ වෙහෙරක් ගාව ඉඳගෙන භව කෙනෙකුට අතපාන අය නෙමෙයි. ඒ වගේම භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ ගිහියන්ට කඩේ යන පිරිස් නෙමෙයි. එහෙම කවුරු හරි දෙපාර්ශ්වයෙන්ම කරනවා නම් ඒ අය ඒ පිරිස් නෙමෙයි. එච්චරයි. ඒක නිසා පින්විතනි භික්ෂුණීන් වහන්සේලා කියලා මහා ශ්‍රේෂ්ඨ පිරිසක් ඉන්නවා. ආන්නේ පිරිස තමයි ඒ පිරිස බවට තමයි ඔබපත් වෙන්නේ. ඔබට කොහෙවත් හිඟා කන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හිඟා කන්න නම් ඉතින් යන්න ඕනේ. නේද? මොකද නැතුව යන්නේ. නේද? මහා ධන කප්පරක් තියාගෙන දැන් මෙතනින් කවුරු හරි කෙනෙකුට එහෙම දෙයක් වෙන්න වුණොත් ඒ මහා ධනයක් තියාගෙන ඉන්නේ. එහෙනම් මොකටද ගිහිල්ලා එතන හිඟා කන්නේ? එහෙම අවස්ථාවල් එහෙම නැහැ. ඒක නිසා මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් එතන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පිංගුතුනි භික්ෂුන් වහන්සේලා එක පැත්තකත් භික්ෂුණීන් වහන්සේලා තව පැත්තකත් වාසය කරනවා. මොකද සාස්ත්‍රුන් වහන්සේගේ නිගමනයක් තියෙනවා, නියමයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා වස්වසන් නැති ආරාමවල භික්ෂුණීන් වහන්සේලා වස්වසන්න බෑ කියලා අෂ්ට ගරු ධර්ම වලින් එකක්. ඒක පිළි අරගෙන තමයි භික්ෂුණීන් වහන්සේලා පැවිද්ද ගබා ගත්තේ. මොකද හේතුව නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා භික්ෂුණීන් වහන්සේලාට ඕනේ. ඒ වගේම උත්තම භික්ෂුණීන් වහන්සේලාටත් පුළුවන් නවක පිරිස උදෙසා ඒ කටයුතු කරන්න. එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. බොහෝම සමගියෙන් ඒ කටයුතු ඒ විදිහට සිද්ධ වෙන බොහෝම බුද්ධ කාලයේ ජේතවනාරාමයේ දැකලා නැත්නම් තව මාස 5කින් 6කින් විතර ඔය කියන ස්ථානයේ කොහේ ඉදිවේද කියලා දන්නේ නැහැ. ඒකට අදාළ කරුණු සකස් වෙනකොට ඒක ඉදිවෙයි. ආන්නේ ස්ථානෙට ඇවිදලා බලන්න බුද්ධ කාලයේ ජේතවනාරාමයේ කොහොමද තිබ්බේ කියලා. ඉතින් ඒකට ඔබට දායක වෙන්නත් පුළුවන්. ඒකට ඒකේ ඔබට සසුන්ගත වෙන්නත් පුළුවන්. යම් කිසි කෙනෙකුට පින්වතුනි ඒ සසුන්ගත වීම සම්බන්ධව පුංචි පුංචි සැක සංකා මතුවෙනවනම් මම මෙච්චර කල් පුද්ගලයෝ වෙන් කරලා කතා කළේ නැහැ. නමුත් එහෙම කාට හරි සැක සංකාවක් තියෙනවනම් ඒ සැකේ දුරු කරන්න. වැනෙන ගතියක් තියෙනවනම් ඒකේ යථාර්ථය පැහැදිලි කරන්න. ඔබට පුළුවන් මාව මුණ ගැහෙන්න. එහෙම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ කතා කරපු මහත්තයාට එහෙම අවශ්‍යතාවයකින් නම් ඉන්නේ. මගේ නම්බර් එක දුන්නට කමක් නැහැ. හැබැයි කිසිම කෙනෙක් පිංගුතුනි ලෝකේ රමණය කරන දේවල් නම් මගෙන් අහන්න එන්න එපා. මම මේ ලෝකෙට ආවේ ග්‍රහයන්ගෙන් ඔබව නිදහස් කරන්න නෙමෙයි. මම මේ ලෝකෙට ආවේ ඔබට මේ ශාන්තිය දෙන්න. ඒක නිසා ඔබ මේ ශාන්තිය ලබා ගන්න. මම ඔබට ඒකයි කිව්වේ පින්වතුනි ඔබ යම් දවසක එතනට ආවනම් ඒ දන ඔබට ඔය කටයුතු කරලා දෙන්න. ඒක කටයුතු කරලා දෙන්න කිව්වේ. ඔබගේ සිවුරු හොදන්න නෙමෙයි. ඔබට නිවන් මඟ හකස් කරලා දෙන්න. ඒ වෙනුවෙන් අවවාද අනුශාසනා කරන්න. උත්තම පිරිසක් එතන ඉන්නවමයි ඒකාන්තේ. ඒ ගැන මම ඔබට අප වෙනවා. ඒ පිරිස මියදුනේ නැත්තම් ඊට කලින්. ඒ කාන්තෙන්ම ඉන්නවම තමයි. මාර්ගඵලලාභී උතුමෝ එතන ඉන්නවා. ඔබට දේශනා කළා ඔබට ඒ කටයුතු කරලා දෙන්න. ඒවට අදාළ කටයුතු දැන් සිද්ධ වෙමින් පවතිනවා. ඔබට තියෙන්නේ මම නැවත වාරයක් කියන්නේ මම මේ ඔබට ඔබට කියලා කියන්නේ මේ ඉස්සරහින්න පිරිසට නෙමෙයි. ඒ පිරිසටත් එක්ක නමුත් මේ ධර්මය අහන පිරිසට කියන්නේ නැත්තම් ඔබට හිතේ ඇයි මේ අපිට මේ මෙහෙමම කියන්නේ මෙහෙමම කියන්නේ මහාන වෙන්නම කියන්නේ අපිට නම් බෑ මහාන වෙන්න එහෙම හිතේ. මේ ඔබ අරමුණු කරගෙනම කියනවා නෙමෙයි. මොකද මේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිස් ඉන්නවා පින්වතුනි මේක කරගන්න ඕනේ. මහා භික්ෂු පිරිසක් බිහි වෙන තැනක් ගැන මම ඔබට කිව්වා මේක පටන් ගන්නෙත්. ඉතින් ඒ භික්ෂු පිරිසට එකතු වෙන්න පුළුවන් නම් ඇවිදilla. මේ මග සකස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් පණ අදින්න ඕන මිනේ තියලා ඇවිල්ලා වැඩක් නැහැ. එතන ඉන්න පිරිසටත් කරදරයක් වෙන්නේ. ඒක නිසා පණ යන අවුරුදු දෙකකට තුනකට කලින් එන්න. නේද? නැත්තම් එහෙම මහා ලෙඩ විමානයක් හදාගෙන ඉවර වෙලා එතනට ආවොත් එහෙම ඉතින් අර ඒ වෛද්‍යවරු අප කැප වෙලා ඒවට කටයුතු කරන්න ආපු වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා මොනව කරන්නේ? ඉතින් ඒ කටයුතු කරන්න. ඉතින් ඒවට කරුණු කාරණා ඒ සැකසෙනවා. ඉතින් ඔබට තියෙන්නේ මේ කටයුතු ඒ විදිහට කරගන්න ඉතින්. ඔබට ලොකු වරමක් මේක. ලොකු වරමක්. ඉතින් ඒ වරම ගන්න. නිදහස් වෙන්න. අතහැරලා දාන්න. තව එක කාරණාවක් කියන්නම් මේකට හිතරින්ද ගන්න එපා. පින්වතුනි මේ මෙච්චර කාලයක් මේ කටයුතු මම මේ කරන්නේ. මේ මම දක්ෂ ගොවියෙක් නෙමෙයි. මම දක්ෂ ගොවියෙක් නෙමෙයි. ඒක නිසා තමයි පින්වතුනි මම වී අරගෙන ඉහිනවා කොහෙටද? හතර වටේ ඉහිනවා. වැඩි හරියක් වී ගිහිල්ලා වැටෙන්නේ කොහටද? වැලි කතරට. වැලි තනිකර වැලි විතරයි. මේකෙන් පැලවෙන්නේ නැහැ. අංශු මාත්‍රයක් වැටෙනව කොහටද? හොඳ කුඹුරකට. හැබැයි පිංගුතුනේ අංශු මාත්‍රේ හරි පැල කරගත්තොත් ඊට පස්සේ කටයුත්ත කරගන්න පුළුවන්. අද සංඝයා වහන්සේලා කොයිතරම් මුලාවක ඉන්නවද කියලා බැලුවොත් ඒ අයගේ වැඩි පිරිසකට ඕනේ මොකද්ද? වැලි කතරක් වපුරන්න. වැලි තියෙන බිමක් හොයලා වී අරගෙන ඉහිනවා. සැලෙවිද? ගිහියෝ ටිකක් අරගෙන ඒ ගිහියන්ට මක් කරනවද? බන කියනවා. මම ගිහියන්ට බන කියන කාලේ තව බොහෝම ටික කාලයයි. ආයේ ගිහියන්ට බන කියන්නේ නැහැ. ඇයි වැලි කතරට වීහිල වැඩක් නැහැ. මේ සද්ධර්මයේ ශාස්ත්‍රුණ වහන්සේ දේශනා කළේ පැවිද්දන්ට. ඔබත් පැවිද්දෙක් වෙන්න පුළුවන් ගිහි ඇඳුමේ හිටියට. ඇයි සීහ සේනාධිපතිය? නේද? හිටිය චිත්ත ගහපති. මහා ශ්‍රේෂ්ඨ උතුම ගිහි ඇඳුමේ තමයි හිටියේ. නමුත් පැවිදි වෙලා ඇතුලේ. අනාගාමි උත්තමයෝ. ඒ උතුම උදෙසා තමයි සාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. මම මේක ඔබට කියන්නේ. ගොඩාක් හාමුදුරු ඉන්න YouTube එක ගන්න. ගියෝ 70ක් 80ක් ළඟ කරගෙන මක් කරනවද? බණ කියන. දක්ෂ ගොවියෙක් වෙන්න නම් මොකද්ද මුලින්ම කරන්න ඕනේ? තමන්ගේ කුඹුර වපුර ගන්න ඕනේ. තමන්ගේ කුඹුර වපුරන්නේ නැතුව අර වැලි කතරක් වපුරන පිරිස් තමයි වැඩි හරියක් ඉන්නේ. එහෙනම් කොහොමද දක්ෂ ගොවියෙක් වෙන්නේ? මම මෙච්චර කාලයක් පිංගුදින මේ කුඹුර වැපුරුවේ. වැලි කතරට හරි ඔය ඔහේ හැමතැනම ඉස්සේ. ඔය ඉහින හැම වීපාරකින්ම එක වී යටේ ගන්නේ මගේ කුඹුරට වැටෙන හින්දා. නැතු තේරුමක් ඇති වැඩක් කළා නෙමෙයි. මං කිව්වේ ඒක සමා වෙන්න කියලා හිත රිදෙනවනේ. තේරුමක් ඇති වැඩක් කළා නෙමෙයි. නමුත් දහම් සමාධියට පේන දේවල් විස්තර විග්‍රහ කරන්න කරන්න කරන්න මගේ ප්‍රඥාව මෝරනවා. ඒ කියන්නේ මගේ කුඹුරට වීහිනවා. හැබැයි ওই කුඹුර ඉවර කරගන්න දවසක් එනවා. එදාට නම් එදාට නම් එක බින්දු මාත්‍රයක්වත් වැලි කතරට වීහින්නේ නැහැ. ඒ කිව්වේ මේක අවශ්‍ය නැති පිරිසට ධර්මයේ දේශන්න ඒව කරන්න යන්නේ. ඒකයි කිව්වේ ඉදිරියේදී බිහිවනේ භික්ෂුන් වහන්සේලා කිසිවෙක් හත් දවසේ දාන වලට හත් දවසේ බණ වලට තුන් මාසේ දාන වලට අවුරුද්දේ බණ වලට බණ කියන්නේ යන්නේ නැහැ. ඒවට ඉන්නවා ಗುಣ ගිහියන්ගේ ಗುಣ වර්ණනා කරන්න පුළුවන් පෙරස්. ඒ උතුමෝ ඒව කරයි. අන්නේ පරිබ්‍රාජකෙක් බුදුහාඳුරගෙන් එල්ලා අහනවා. ඔබ වහන්සේ මහා කාරුණිකයි කියලා කියනවා. මොකද මේ හොඳ plan එකක් මේ. හැමෝම ඉස්සරහා නින්දාවටපත් කරන්නේ. මොකද බුදුහාඳුරුව වික්ෂුන් වහන්සේලා උදෙසා තමයි බණ කියන්නේ. අනේ පරිබ්‍රාජකයන්ට බණ කියන්නේ නැහැ. අපි කවදාකවත් ක්‍රිස්තියානි බෞද්ධ කරන්න එහෙම ගිහිල්ලා තියෙනවද? නෑ නෑ සාස්ත්‍රුන් වහන්සේ ගත්ත මග විතරයි. පොත් ලියන්න එහෙම කියනවද මං? නෑ නෑ. චාට් ගහන්න කියනවද? නෑ. මං එහෙම කියන්නේ නෑ. චාට් ගහන්නෙත් නෑ. ඇයි? මගේ ශාස්ත්‍රුන් වහන්සේ නොකරපු දෙයක් මං කරන්නේ නෑ. එච්චරයි. මොකද මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි පරම ශ්‍රේෂ්ඨ. උන්වහන්සේ තමයි සියල්ල දන්නේ. උන්වහන්සේ තමයි හැමදේම මට දුන්නේ. එහෙනම් උන්වහන්සේ නොකරපු දෙයක් මම කරන්න යන්නේ නැහැ. එහෙනම් මේවා මම මේවා අකුරු වලට නගන්නේ නැහැ. මම හෝ මා සමග සිටින පිරිස්. මං ඒවට ඒව අනුමත කරන්නේ නැහැ. අවබෝධ කරගන්න. අවබෝධ කරන්න චාට්ට ඕනේ උදාහරණයි ඕනේ. උපමායි ඕනේ. උපමා උපමේය වලින් තමයි අවබෝධ කරන්න තියෙන්නේ. චාට් වලින් නෙමෙයි. උපමා උපමේය තියෙන එකට අවබෝධ කරගන්න. ඒ කොහොම හරි වින්දුනි. සාස්ත්‍රුන් වහන්සේව දැන් නින්දාවටපත් කරන්න. උන්වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා. ඔක්කොම ඉස්සරහදී. ස්වාමීනි. ඔබ වහන්සේ මහා කාරුණිකයි. හැම සත්වයකට මෙත් පතුරවනවා නේද? ඔව්. හැමෝටම එක හා සමානව සලකනවා කියනවා නේද? දැන් මේ ආවේ ගොවියෙක්. කියන්නේ ගොවි પરම්පරාවක ඉහළ පුද්ගලෙක්. අන්නේ පරිබ්‍රාජිකෙක් හැබැයි. අන්නේ මත දරාගෙන ඉන්න කෙනෙක්. දැන් එතන ඔබ වහන්සේ එනං ඔබ වහන්සේගේ පිරිසට විතරනේ බණ කියන්නේ. අපිට බණ කියන්නේ නැහනේ. ඒලයි බුදුහාමුදුර අහනවා. දැන් ඔබ දක්ෂ ගොවියෙක් නේද? ඔව් ස්වාමී. එහෙනම් හිතන්න. සරුසාර කුඹරක් තියෙනවා. අර තරමට සරුසාර නැතත් යම් තරමකට සරුසාර කුඹුරකුත් තියෙනවා. වැලි කතරකුත් තියෙනවා. වැලි විතරයි මඩ මුකුත් නැහැ වැලිලක් විතරයි. ඒ කියන්නේ කිසිම සරුසාර නැති බිමක් තියෙනවා. ඔබ දක්ෂ ගොවියෙක් විදිහට ඔබ වැඩි කාලයක් අරගෙන වපුරන්නේ මොන කුඹුරද? ස්වාමීනි සරුසාර කුඹුර. ඒක වපුරන වෙලාව තිබුණොත් ඔබ ඊළඟට මොකද්ද වපුරන්නේ? ස්වාමීනි දෙවෙනි කුඹුර. ඒකත් වපුරන වෙලාවක් තිබුණොත් ඔබ වපුරන්නේ මොකද්ද? ස්වාමීනි අර නිස්සාර කුඹුර. හොඳයි. දැන් ඔබ අර සරුසාර කුඹුරට මූලික තැනක් දීලා වපුරන්නේ. ඔබ අර තුන්වෙනි කුඹුරත් එක්ක තරහින් ඉන්නද? නෑ ස්වාමීනි ඒක වපුරලා වැඩක් නෑනේ. ඒ කාලේ මේකට දැම්මොත් මට හොඳ පළදාවක් ගන්න පුළුවන් නේ. එතකොට මම දක්ෂ ගොවියෙක් වෙනවනේ. මාත් දක්ෂ ගොවියෙක්. බුදුහාඳුරන්ගේ දේශනාව. මාත් දක්ෂ ගොවියෙක්. මම මුලින්ම වපුරන්නේ භික්ෂු භික්ෂුණී කියන පිරිසට. එහෙමත් වෙලාවක් ඉතුරු වුණොත් එහෙමත් කරලා. උපාසක උපාසිකා කියන පිරිසටත් වපුරනවා. එහෙමත් කළ වෙලාවක් තිබුණොත් උඹලා වගේ අන්‍ය පරිබ්‍රාජිකින්ටත් වපුරනවා. මං එහෙම කරන්නේ උඹලත් එක තියෙන අමනාපයකට නෙමෙයි. ඔය ධර්මයේවත් අරන් නැද්ද? මේ නෙක්ඛම් මේ දේශනා කරන්න පුළුවන් ද පින්වතුනි මේ මුස්ලිම් කාරයන්ට ක්‍රිස්තියානි කාරයන්ට Hindu කාරයන්ට මේ නෙක්ඛම් මේ අහලා වොක් කමක් නැහැ ඉතින් එහෙනම් මම කවදක්වත් ඔබට කියන්නේ නැහැ කාලය කැප කරන්න කියලා මොනව කරන්නද ක්‍රිස්තියානි අයව බෞද්ධ කරන්න කියලා ඔක්කොම කළා වෙලාවක් තිබුණොත් බලන්නකෝ ඉස්සෙල්ලා තමන්ගේ කුඹුර වපුර ගන්න වපුරලා දක්ෂ ගොවියෙක් වෙන්න ඊට පස්සේ ඒ සරුසාර කුඹුරු හොය හොය වපුරන්න. අද ගිහියෝ කියලා වැඩි හරියක් ඉන්නේ අන්නේ පරිබ්‍රාජකයෝ වගේ පිරිසක්. උපාසක උපාසිකා කියලා පිරිසක් කියනවා. ඒ කියන්නේ ත්‍රිවිධ රත්නයේ ආසන්නෙම ඇසුරු කරන පිරිසක් ඉන්නවා. ඒ පන්සල් වල ඉන්න අය එහෙම නෙමෙයි. මොකද ත්‍රිවිධ රත්නයේ පන්සලේ නැහනේ. ත්‍රිවිධ රත්නයේ පන්සලේ ඉන්නවද? ඒ කියන්නේ පන්සල කියන්නේ ත්‍රිවිධ රත්නේ ඉන්න තැනද? ඒ පොඩි කාලේ ඉගෙනුවේ එහෙමයි. එහෙම එකක් නැහැ. ත්‍රිවිධ රත්නේ පන්සලේ ඉන්නවා කියලා ඒව නැහැ. ඇයි මේකේද ත්‍රිවිධ රත්නේ නැද්ද? ඉන්නවා. ධර්ම රත්නේ ඉන්න වැඩ ඉන්නවා. ඇයි? මේ දෙන්න දෙමහල්ලෝ කතා කරන්නේ ධර්මයේනේ. ධර්මෙන්තර ලෝකයක් ඒ දෙන්න දෙමහල්ලන්ට නෑනේ මේක දෙන ඉන්න අයට. එහෙනම් ධර්ම රත්නේ වැඩ ඉන්නවනේ. සාතුරුන් වහන්සේ වැඩ ඉන්නවනේ. සංඝ රත්නේ වැඩ ඉන්නවනේ. එහෙනම් මෙතන ත්‍රිවිධ රත්නේ තියෙනවා. මේ මහා මොග්ගලන් වහන්සේ මේ ස්ථානේ නැද්ද? ඉන්නවනේ. ඔබගේ හිත කියන්නේ ත්‍රිවිධ රත්නේ වැඩි ඉන්න තැනක් නෙමෙයිද? අන්න ඒක තමයි විගදෙන උපාසක උපාසිකා කියලා කියන්නේ. එහෙනම් ඒ පිරිසටත් වැපරුවට කමන්නේ අරකට වෙලාවක් තිබිලා. ඇයි උපාසක උපාසිකා කියලා ඉන්නේ තාම අතන්ට ඒ ගන්න බැරුව? එහෙනම් ඒ කුඹුරු වැඩි සාරයක් නැහැ. හැබැයි අතන්ට ආව නම් මොකද කරන්න තියෙන්නේ? හොඳට වපුර ගත්ත හැකියි. නෙක්කම් මේ අතහැරලා ඇවිල්ලා ඉන්නේ. එහෙනම් දැන් මේක කරන්න තියෙන්නේ. දැසි දස්සෝ මිල මුදල් ඉඩම් කඩම් ඔක්කොම අතහැරලා දාලා කුලපුත්‍රයෙක් සාසනයට අන්නේ මොකටද? බ්‍රහ්මචර්යාව පූර්ණේ කරන්න. ඒක ඒකාන්තයෙන්ම කරන්න පුළුවන්. ඒකයි කියන්නේ බින්දේ කවුරු හරි කියනවා නම් මාර්ගඵල නැහැ කියලා. ආයි බුදුරජාණන් වහන්සේලා කෝටි ප්‍රකෝටියක් ලෝකෙට පහළ වුණත් නිවන් දකින්න හම් වෙන්නේ නැහැ පිරිසට. අපේ උත්මය පෙන්නලා තියෙනවා. නිවන් මගේ හැමම තියෙන අරහත්ත්වයට දක්වා මඟ වඩන්න පුළුවන් කියලා. එහෙනම් ඒකට කටයුතු කරන්නයි තියෙන්නේ. හැමදෙස්සෙම ධර්මය අවබෝධ කරගන්න. ඒකයි මම කිව්වේ පින්වතුනි අපි යම් කාලයක කටයුතු කරනවා නම් ගිහේ උදෙසා බණ කියනවා කියලා දේවල් කරන්නේ නැහැ. කරන්න තියෙන්නේ මොකද්ද? පැවිද්දන්ට කියන බණ ඕනනම් අහන්න පුළුවන්. එච්චරයි. බණහන එක නවත්තනවා කියන එකක් නෙමෙයි කියන්නේ. පැවිද්දන්ට කියන බණ මම කරන්න තියෙන්නේ. අහන්න. ඊයන්ට කිව්ව බණක් පෙන්වන්න මට ත්‍රිවිධකේ. මේ තියෙන ත්‍රිපිටකේ. කොටස් තියෙනවනේ මේක ඇතුලේ. හා. පින්වත් උපාසකවරුනි කියලා බුදුහාමුදුර පටන් ගන්න තියෙන කොහෙවත්? නෑ. මහණෙනි. මහණෙනි. මහණෙනි. මහණෙනි. ඔක්කොම මහණෙනි. බොහෝම සුළු ප්‍රමාණයක් තියෙනවා. ගිහි ආරම්භය කියපෝ. ඒ කියලා තියෙන්නේ ඒ ගිහියව මක් කරන්නද? පැවිද්දට ගන්න. එහෙනම් මේ ස්වාමින් වහන්සේලාගෙන් මම ඉල්ලීමක් කරන්නේ මේ අහනවනම් කවුරු හරි ඉල්ලීමක් කරන්නේ සරුසාර කුඹුරක් පැත්තක තියාගෙන බොරළු වපුරන්න යන්න එපා. ඉතල තමන්ගේ සරුසාර කුඹුර වපුර ගන්න. වපුරලා ඊට පස්සේ තව සරුසාර කුඹුර හොල ඒව වපුරන්න. වෙලාවක් තිබ්බොත් ඔය තියෙන කුඹුරක් වපුරන්න. දක්ෂ ගොවියෙක් වෙන්න.